ඒකාදශ මහතෙන් අනුරකලේශ මනාවෙන් සමීපව සිටින ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයෙන් උදෑසන ධර්මානුශාසනා ශ්‍රවණය කරන්නට අප ආයෙත් වෙන්නේ ඔබට ආරාධනා. අතයින් විනාඩි 4යි තත්පර 23යි. ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් ධර්මානුශාසනාව සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ රත්මලාන පරම ධම්මචේතිය මහ පිරිවෙන් පරිවේනාධිපති කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමයේ ගරු ලේකම් ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කරම්බන් කුලමේ ශ්‍රී ධම්ම ස්වාමිපාදයන්න් වහන්සේ පූජනීය කරම්බන් කුලමේ ශ්‍රී ධම්ම ස්වාමිපාදයන්න් වහන්සේට මා ඊ타ත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනා පවත්වන හැටියට සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ උපරේ පඤ්ඤාසකේ මහා කම්ම විභංග සූත්‍රය ඇසුරෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව.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 අවසර ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණා විලාසී ගුණබර වාසනාවන්ත කාරුණික පින්වත්නි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ මේ උදෑසන මෙරට සහ විදේශයන් වල සිට ලෝතුරා තථාගත ධර්මයේ ශ්‍රවණය කරන්නට සදී පැහැදී සිටින ගුණබර වාසනාවන්ත කරුණික පින්වතුනි මේ හැම දිනාම සදී පැහැදී සිටින්නේ සම්බුද්ධ ශාසනයේ උගන්වන මනුස්ස ලෝකයේ මනුස්ස සම්පත් දිව්‍ය ලෝකයේ දිව්‍ය සම්පත් නිවන් සම්පත් කියන ත්‍රිවර්ග සම්පත්තයෙන් සාක්ෂාත් කර දෙන ශ්‍රේෂ්ඨ උදාරතර මහා පින්කමක් ඉෂ්ට සිද්ධ කරගන්නටයි මේ උදෑසන සැදී පැහැදී සිටින්නේ. තමන්ගේ නිවෙස්වල සිට තමන්ගේ ගමේ විහාරස්ථානයේ සිට ගුවන් විදුලි රූපවාහිනී වැනි ජනසන්නිවේදන මාධ්‍යයන් තුලින් තථාගත ධර්මයේ නිතර ශ්‍රවණය කරන පින්වත් ඔබ ධර්මයේ ශ්‍රවණය කළ යුත්තේ කෙසේද? ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් මෙලොව වශයෙන් ලැබෙන ආනිසංසයෝ කවරේද? සාංශාරික වශයෙන් ලැබෙන ආනිසංසයෝ කවරේද යන්න පිළිබඳ හොඳ වැටහීමක් අවබෝධයක් ඇතිවයි මේ පින්තුන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ එනිසා දීර්ඝ වශයෙන් ධර්මානිසංස දේශනා කරන්නට අවශ්‍ය නැහැ. ශාස්ත්‍රෝ ගෞරවය, ධර්ම ගෞරවය, දේශක ගෞරවය හදවත්වල හොවාගෙනයි මේ පින්නතුන් ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එනිසා මා කල්පනා කළා මේ සමාජ ලෝකයේ තුල සෑම දාම මිනිස්සුන්ගේ හදවත්වල නිරන්තරයෙන් රැව්පිලි රැව් දෙන කැකෑරෙන ප්‍රශ්න ගණනාවක් ගැටලු ගණනාවක් පිළිබඳව ලෝතර තථාගතයන් වහන්සේ ඊ타මත්ම ජීව විද්‍යාත්මකව මනෝවිද්‍යාත්මකව සමාජ විද්‍යාත්මකව ආචාර විද්‍යාත්මකව දේශනා කරන්නට යෙදුණු සූත්‍ර දේශනාවක් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකාය උපරිපණ්ණාසකේ මහා කම්ම විභංග චුල්ල කම්ම විභංග ආදී සූත්‍ර දේශනාව. ඒ දේශනාවන් ඇසුරු කරගෙන අද දවසේ මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට සුදුසුයි කියලා මා කල්පනා කරන්නට යෙදුණා. පින්නතුනි එදත් සමාජ ලෝකයා තුල අදත් සමාජ ලෝකයා තුල තිබෙන ප්‍රශ්නයක් තමයි ගැටලුවක් තමයි මේ සමාජ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු අතර ඇති අසමතාවය විෂමතාවය බෙදීම වෙනස ඒ කෙසේද යන්න පිළිබඳව සඳහන් කළහොත් මේ සමාජ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු සත්වයෝ පින්නතුනේ කෙනෙක් මේ ලෝකයේ අවුරුදු 100 120 ආයු උපරිම භුක්ති විඳිනවා කෙනෙක් අවුරුදු 100 120 ආයු භුක්ති විඳිද්දී තවත් කෙනෙක් මව කුසේ මිය දෙනවා. ලදරු කාලේ ළමා කාලේ තුරුණු වියේ කෙනෙක් මිය දෙනවා. මේ සමාජයේ සමහර දෙනා කිසිම ලෙඩක් දුකක් නැතුව නිදුක් නිරෝගීව ජීවත් වෙනවා. කෙනෙක් මේ සමාජයේ නිදුක් නිරෝගීව ජීවත් වෙද්දී තවත් කෙනෙක් ලදරු කාලයේත් ළමා කාලයේත් තරුණ කාලයේත් මැදි වියේත් හැමදාම ජීවිතේ පුරාම ලෙඩ රෝගයන්ගෙන් යුක්තව ජීවත් වෙනවා. මේ සමාජයේ සමහර දෙනා උසේ හැටියට මහත මහතේ හැටියට උස ආරෝහ පරිණාහ උත්තුංග දේහදාරේ සිරුරෙන් යුක්තව සියලු අවයවයන්ගෙන් අනූන වෙච්ච ශරීරයන්ගෙන් යුක්තව දකින්න දකින්නට ප්‍රිය උපදවන ශරීර ස්වરૂපයන්ගෙන් යුක්ත වෙන කල පින්නතුනේ සමහර දෙනා එබඳු ස්වરૂපයෙන් යුක්ත නැහැ. විවිධ ශරීර අවයවයන් වල ඌනතාවයන් වලින් යුක්තව විකෘතිතාවයන් වලින් යුක්තව විරූපීතාවයන් වලින් යුක්තව අවලස්සනව සමාජයේ ජීවත් වෙනවා. මේක අද පමණක් නෙවෙයි. මේ මිනිස් සමාජ ඉතිහාසයේ ආරම්භක කාල වකවානුන් තුල පවා සමාජ ලෝකයේ අතර මේ ප්‍රශ්න පැවතුණා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ පින්නතුනේ කෙනෙක් මේකට කියනවා මේ තමයි ඒ ඒ පුද්ගලයා සිද්ධ කරන ලද පෙර කරන ලද කුසල සහ අකුසල කර්ම නිසා මේ සමාජ ලෝකයේ අතර මෙබඳු බෙදීමක් ඇති වෙන්නේ. ඒක මිනිස්සු හඳුන්වනවා පුබ්බේ කත හේතුවාදේ කියලා. තවත් කෙනෙක් මේ මේ මෙබඳු සමාජ ස්වરૂපයක් ඇතිවීමට හේතු වෙන කාරණා පිළිබඳව සඳහන් කරනවා මේ තම තමන් සිද්ධ කරපු පෙර කුසල අකුසල කර්ම මත සිදුවෙන දෙයක් නෙමෙයි. මේ මේ සිදුවෙන්නේ මේ ලෝකයේ ලෝකීය මවල තියෙන්නේ. සත්වය මවල තියෙන්නේ. පුද්ගලයෝ මවල තියෙන්නේ. මිනිස්සු ලෝකයට මවල තියෙන ඊශ්වරයා බ්‍රහ්මයා අල්ලා දේව දූතයෝ මේ ලෝකියා මවලා තියෙන්නේ මේ විදිහට දෙවියෝ මේ සත්වයා පුද්ගලයා ලෝකයා මව්ප ස්වરૂපයයි මේ මිනිස්සු සඳහන් කරා මේක දෙවියන්ගේ නිමවුමක් විදිහට ඒකට කියනවා ඊශ්වර නිර්මාණවාදය කියලා සත්පුරුෂ පින්නතුනේ මේ බෙදීමට හේතු පිළිබඳ සඳහන් කරන ಭಾರತೀಯ සමාජයේ දාර්ශනිකයෝ ආගමික නායකයෝ මේ මිනිස්සු අතර මේ බෙදීමට පාදක වන කරුණු කාරණා පිළිබඳ සඳහන් කරනකොට තමත් මතයක් මොවුන් දරනවා මේ විදිහට මේ සමාජ ලෝකයේ අතර බෙදීමට හේතුව දෙවියෝ නෙමෙයි ඊශ්වරයා නෙමෙයි බ්‍රහ්මයා නෙමෙයි විෂ්ණු නෙමෙයි. මහේශ්වර නෙමෙයි. අල්ලා දෙවියෝ නෙමෙයි. දේව දූතයෙක් නෙමෙයි. මෙබඳු ස්වરૂපයක් ලෝකයේ තුල ඇති වෙන්නේ ඉබේම. පෙර කරන ලද කර්මයේ මත සිද්ධ වෙන දේකුත් නෙමෙයි. දෙවියන් විසින් සිද්ධ කරන ස්වરૂපයකුත් නෙමෙයි. මේ ස්වરૂපය මේ ලෝකයේ තුල ඇති වෙන්නේ ඉබේ සිදුවෙන සිදුවීමක්. එනිසා ලෝකයා මේට සඳහන් කළා අහේතු අපච්චේවාදේ කියලා. කිසිම හේතුවක් ප්‍රත්‍යක් නැතිව මේ කියන සමාජ ස්වરૂපයන් ලෝකයේ තුල ඇති වෙනවා කියන ආකල්පය සංකල්පය ලෞතර තථාගතයන් වහන්සේ පහළ වෙන කාලයේ වෙනකොට පින්නතුනි මිනිස්සු මේ පිළිබඳව මේකද මතයන් වල හිටියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තුල තියෙන මේ සමාජයේ සමහර කාලවල ලෝකයේ තුල පින්නතුනේ අධික ලෙස පායන කාලවල් තියෙනවා අධික ලෙස වහින කාලවල් තියෙනවා අධික අධික ලෙස සීතල තියෙන කාලවල් තියෙනවා අධික ලෙස උෂ්ණේ තියෙන කාලවල් තියෙනවා ඇසල මාසෙට පිපෙන මල් තියෙනවා. පුසන් මාසෙට පිපෙන මල් තියෙනවා. විසක් මාසෙට පිපෙන මල් තියෙනවා. මේවා දෙවියෝ විසින් සිදු කරන කාර්යයක් නෙමෙයි. මේක පෙර කරන ලද කුසල අකුසල කර්ම මත සිදුවෙන දෙයක් නෙමෙයි. මේක තමයි මේ ලෝකයේ තියෙන ඍතු නියාමය කියලා කියන්නේ. මාර්තු මාසයේ ජපානයේ සකුරා මල් පිපෙනවා. මේක දෙවියන්ගේ නිමවීමක් නෙමෙයි. මේක පෙර කරන කුසල අකුසල කර්ම මත ඇතිවන දෙයක් නෙවෙයි. මේක ඉබේ ඇතිවන ස්වરૂපයකුත් නෙවෙයි. මේකට ධර්මයේ උගන්වන්නේ මේ තීර්තු නියාමය. මේ පින්නතුන් දන්නවා සූර්යකාන්ත අමල හැමදාම පිපෙන්නේ හිරු දෙසට හැරිලා. කඩල ගහේ දළුව හැමදාම උතුර පැත්තට හැරිලා. පොල් ගෙඩියක ඇසි තුනක් තියෙනවා. සමහර ගස් හටගන්නේ මුල් වලින් සමහර ගස් හටගන්නේ දළු වලින් සමහර ගස් හටගන්නේ බීජ වලින් සමහර ගස් හටගන්නේ දඬු වලින් සමහර දරුවෝ ඉන්නවා දියණිය ඉන්නවා අම්මගේ හැඩරුවමයි පුතා ඉන්නවා තාත්තගේ හැඩරුවමයි මේක දෙවියන්ගේ නිමවමක් නෙමෙයි මේක ඉබේ හටගත්තු ස්වરૂපයක් නෙමෙයි මේක පෙර කරන ලද කුසල අකුසල කර්ම මත ඇති වෙන ස්වરૂපයක් නෙමෙයි. මේකට ධර්මයේ උගන්වනවා. මේක තමයි බීජ න්‍යාය කියලා කියන්නේ. මේක තමයි බීජ න්‍යාය කියලා කියන්නේ. සත්පුරුෂ පින්නතුනේ මේ ලෝකයේ උදේට පායන හිර හවසට බැහැගෙන යනවා. ජලය හැමදාම ගලාගෙන ගලාගෙන ගලාගෙන යන්නේ පහළට. මිනිස් සුරුර දෙස අරගෙන බලන්න මේ මනුස්ස ශාරීරිය දෙස අරගෙන බලන්න ඔබ ඔබ පිළිබඳව හිතලා බලන්න ඔබට ලදුරු වියක් තිබුණා ළමා වියක් තිබුණා තුරුණු වියක් තිබුණා මැදි වියක් තිබුණා මහලු වියක් තිබුණා මේ ලෝකේ කවුරුවත් කිව්වේ නෑ ලදුරු වියෙන් ඔබට ළමා වියට යන්න කියලා ළමා වී පසු වෙච්ච ඔබට කවුරුවත් මේ ලෝකේ ආරාධනා කරේ නෑ ළමා විය ගත කළ ඇති දැන් තරුණ කාලයට යන්න කියලා තුරුණු වියේ පසු වෙච්ච ඔබට කවුරුවත් මේ ලෝකේ ආරාධනා කරේ නෑ මැදි වියට යන්න කියලා අර බලන්න ලස්සනට තිබිච්ච කළු කිස් වැටිය දවසින් දවස දවසින් දවස පින්නතුනි සුදු පැහැයට එනවා ශරීරයේ තිබිච්ච ලස්සන චවි වර්ණය අරගෙන බලන්න දවසින් දවස දවසින් දවස දුර්වර්ණ වෙනවා අවපැහැගෙන වෙනවා මේක දෙවිය කරන කාර්යයක් නෙවෙයි මේක පෙර කරන ලද කුසල අකුසල කර්ම මත සිද්ධ වෙන දෙයක් නෙවෙයි යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං මේ ලෝකේ යම් කිසි දෙයක් ඇති වුණාද ඒ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. මේක මිනිස්සුන්ට පමණක් උරුම වෙන ධර්මයක් නෙමෙයි. ගහකොළ පිළිබඳව සිතල බලන්න. ගෙවල් දොරවල් පිළිබඳව සිතල බලන්න. අඳින පළඳින ඇඳුම් පිළිබඳව සිතල බලන්න. මේ හැම දෙයක්ම නැති වෙලා යනවා. බෝසතාණන් වහන්සේ නමක් මේ ලෝකේ බිහි වෙන වෙලාවේ ඇවිදිනවා ගමන් කරනවා සිංහනාද සිංහනාදයන් පවත්වනවා බෝසතාණන් වහන්සේ නමක් බිහි කරන මවක් මේ ලෝකේ ජීවත් වෙන දින 7යි පින්නතුනේ බෝසතාණන් වහන්සේ නමක් මව් කුසේ මව් කුසේ පිළිසිඳ ගන්න දවසේ මේ මහ පොළොව කම්පා වෙනවා. බෝසතාණන් වහන්සේ නමක් මෞකසින් බිහි වෙන දවසේ මේ මහ පොළොව කම්පා වෙනවා. සම්බුද්ධත්වයට පත් වෙන දවසේ මේ මහ පොළොව කම්පා වෙනවා. ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන දවසේ මහ පොළොව කම්පා වෙනවා. පරිණිරවාණයට පත් වෙන දවසේ මහ පොළොව කම්පා වෙනවා. මේක ලෝකයේ තියෙන ධම්ම න්‍යාය. මේක ධම්ම න්‍යාය. මේක දෙවියෙක් බ්‍රහ්මයේ ඇති කරන ස්වરૂපයක් නෙමෙයි. මේක තමයි ධම්ම න්‍යාය කියලා ධර්මයේ උගන්වන්නේ. ඔබ අහලා තියෙනවා මේ ලෝකයේ සෑම සත්‍යයකගේම ඇහැට ආහාරයේ රූපය මේ ලෝකේ සෑම සත්වයකුගේම කනට ආහාරයේ ශබ්දය නාසයට ආහාරයේ ගඳ සුවඳ දිවට ආහාරයේ රස ශරීරයට ආහාරයේ ස්පර්ශ මනසට ආහාරය අරමුණු මේවා මේ ලෝකේ කවුරුවත් මේ ලෝකයට බිහි කරපු දේවල් නෙමෙයි මේවා ලෝකයට දුන්නු දේවල් නෙමෙයි මේක දෙවිය දුන්නු ස්වરૂපයක් නෙමෙයි ඇසත් රූපයත් අතර ගැටීමත් එක්ක ඇතිවෙන සිතුවිලි මේ ගැටීමට කියනවා පින්නතනි මේක තමයි චිත්ත න්‍යාය කියලා කියන්නේ මේක තමයි චිත්ත න්‍යාය කියලා කියන්නේ සත්පුරුෂ පින්නතුනි ලෝතර තථාගත ධර්මයේ උගන්වනවා මේ ලෝකේ මෙබඳු ස්වરૂපයන් ඇතිවීමට පාදක වන ධර්මතා අතර මා මුලින් සිහිපත් කරා ලස්සන අම්මලට තාත්තලට දාව උපදිනවා ලස්සන දරුවෝ ලස්සන දරුවෝ උපදිනවා අම්මගේ හැඩරුවම දිනියට පිහිටනවා පියාගේ හැඩරුවම පුතාට පිහිටනවා දුරකතනෙන් කතා කරනකොට අම්මද දුවද කියලා හඳුනන්න බෑ දුරකතනෙන් කතා කරන පියාද පුතාද කියලා හඳුනන්න බෑ ඒ තරමටම කටහඬ සමානයි. මේකට කියව බීජ න්‍යාය කියලා. සත්පුරුෂ පින්නතුනේ මේ සමාජ ලෝකයේ අරගෙන බලන්න ලස්සන අම්මලට තාත්තලාට දාව මේ ලෝකයේ බිහි වෙනවා. විරූපී දරුවෝ. විරූපී දරුවෝ. ඔබ දැකලා ඇති. ඔබ දැකලා ඇති. සමහර ධනවත් දෙමාපියන්ට දාව උපදිනවා මන්ද බුද්ධික දරුවෝ අංග විකල දරුවෝ මේක මොකද්ද මේ කියන්නේ මොන ඉගෙනීමක්ද පින්නතුනි මේකට තමයි කියන්නේ කර්ම න්‍යාය කියලා මේකට තමයි තථාගත ධර්මයේ උගන්වන්නේ කර්ම න්‍යාය කියලා මේ ලෝකයේ සිදුවෙන සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මයට අනුව නෙමෙයි මේ ලෝකයේ සිදුවෙන දේ අතර කර්මය මේ ලෝකයේ තුල තියෙන ප්‍රධානතම ධර්මයක් ප්‍රධානතම ධර්මයක් ලෞතර තථාගතයන් වහන්සේ දේශනා කරා මේ සමාජ ලෝකයේ තුල පිනතුනේ මිනිස්යෝ අතර පමණක් නෙමෙයි කාම රූප අරූප කියන තුන් ලෝකෙම වාසය කරන සියලු සත්වයන් අතර ක්‍රියාත්මක වෙන පොදු ධර්මයක් තමයි තථාගත ධර්මයේ උගන්වන මේ කර්මය කියන ධර්මය. කර්මය කියන ධර්මය තථාගත ධර්මයේ උගන්වනවා. ඔබ අහලා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා යම් කිසි කෙනෙක් සිතින් සිතලා යමක් සිතනවද යමක් කියනවද යමක් කරනවද පින්නතුනේ අන්න ඒකට කියනවා කර්මය කියලා කර්මය කියලා ඒ කර්මය ධර්මයේ උගන්වන ප්‍රධාන කොටස් දෙකක් එකක් තමයි කුසල කර්මය එකක් තමයි අකුසල කර්මය කුමක්ද කුසල කර්මය කුමක්ද අකුසල කර්මය ඔබට මතකයි ධම්මපදයේ යමක වර්ගයේ පළවෙනි ගාථාව දෙවෙනි ගාථාව ලෝතර තථාගත ධර්මයේ උගන්වන කුසල අකුසල කර්මයේ පිළිබඳ ඊ타මත්ම ලස්සන පැහැදිලි කිරීමක් තථාගත ධර්මයේ උගන්වන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමන් වේති චක්ඛං වහතෝ පදං මනසාචී පදුට්ටේන අපිරිසිදු වෙච්ච සිතින් කිලිටි වෙච්ච සිතින් දූෂිත වෙච්ච සිතින් යමක් සිතනවද යමක් කියනවද යමක් කරනවද ඒකට කියනවා අකුසල කර්මය කියලා අකුසල කර්මය කියලා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමන් වේති ඡායාව අනපායිනි යම් කිසි කෙනෙක් පිරිසිදු වෙච්ච සිතින් ප්‍රසන්න වෙච්ච සිතින් යමක් සිතනවද යමක් කියනවද යමක් කරනවද ඒකට කියනවා කුසල කර්ම කියලා. කුසල කර්ම කර්ම කියලා. ලෞතර තථාගත ධර්මයේ අපට උගන්වන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා. නිතර නිතරම කුසල ධර්මයන් කුසල කර්මයන් රැස් කරගන්න සිද්ධ කරගන්න පින තුනේ ලෝතර තථාගතයන් වහන්සේ සමීපයට පැමිණෙන ලස්සන තරුණී මෙයාගේ නම සුබ. මේ සුබ කියන තරුණය බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ප්‍රශ්න 14ක්. ප්‍රශ්න 14ක් සුබ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. මේට අවුරුදු 2561කට පෙර බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා මේ සුබ තරුණයා විමසන ප්‍රශ්න පිළිබඳ ਵਿਚාරය කරනකොට විමසනකොට ඉන්නතුනි අවුරුදු 2000 ගණනක් කාලය මේ වශයෙන් ගෙවිලා ගියා මේ සමාජ ලෝකයට හරිම වැදගත් මේ 2017 වසරේ මේ වස් කාලයේ ගෙවන කාලයේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට පින්නතුනේ මේ කොළඹ ප්‍රදේශයේ පමණක් නෙවෙයි ඈත පිටිසර බද ප්‍රදේශයක මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට මෙරට පමණක් නෙවෙයි මේ පින්තුනේ සත් සමුදරයෙන් එහාට ගුවන්විදුලිය ඔස්සේ මේ තථාගත ධර්මයේ ශ්‍රවණය කරන ඔබට හැඟීවි මේ සුබ තරුණයා ඇහුවේ ඔබ පිළිබඳව ප්‍රශ්නයක් ඔබේ සිතේ තිබිච්ච ප්‍රශ්නයක් මේ සුබ කර්මය බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ බුදුරජාණන් වහන්සේ මේ දෙන පිළිතුර නූතන සමාජ ලෝකයේ මේ භෞතික වාදී සමාජ ලෝකයේ වාණිජ වාදී සමාජ ලෝකයේ තරඟකාරී සමාජ ලෝකයේ ජීවත් වෙන ඔබට ඔබේ ජීවිතය සකසගන්න ධර්මානුකූලව සකසගන්න මේ සුබ තරුණයා අහන ප්‍රශ්න ඔබට කොච්චර වැදගත්ද ඔබේ සිත සකසගන්න ඔබේ වචනේ සකසා ගන්න, ඔබේ ක්‍රියාකාරකම් සකස් කරගන්න මේ සුබ තරුණයා අහන ප්‍රශ්න කොච්චර ඔබට ප්‍රයෝජනවත්ද? සුබ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දිසන්තිබෝ ගෝතම මනුස්ස අපායුකා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සමහර දෙනා අඩු ආයුෂයෙන් මිය දෙනවා දිසන්ති භෝ ගෝතම මනුස්සා දීගායුකා මේ ලෝකේ සමහර දෙනා අවුරුදු 100 120 ආයු භුක්ති විඳෙද්දී ඇයි බුදුරජාණන් වහන්සේ සමහර දෙනා මේ ලෝකේ ළමා කාලයේ ලදරු කාලයේ තරුණ කාලයේ මැදිවියේ ජීවිතයට සමුදෙන්නේ මේ ලෝකයේ යම්කිසි දෙවියෙක් මැව්වනම් බ්‍රහ්මයෙක් මැව්වනම් ඊශ්වරයා මැව්වනම් අල්ලා මැව්වනම් දේව දූතයෙක් මැව්වනම් මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ම එක සමාන වෙන්න ඕනේ. කෙනෙක් දීර්ඝායුෂ භුක්ති විඳෙද්දී ඇයි බුදුරජාණන් වහන්සේ තවත් කෙනෙක් මේ ලෝකේ අල්පායුෂ වෙන්නේ? අර සුබ තරුණය බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. අලුයට සැඟවෙච්ච ගිනි කුකුරක් අලු ඉවත් කරලා පෙන්වන්නක් වගේ ලෞතර තථාගතයන් වහන්සේ පින්නතුනේ මෝහයෙන් මුලා වෙච්ච අවිද්‍යාවෙන් අන්ධකාරයට ගියපු පුහුදුන් ලෝකයට නොපෙනෙන මේ ජීවිතේ සත්‍ය යථාර්ථය බුදුරජාණන් වහන්සේ ලෝකයට පැහැදිලි කරනවා සුබ තරුණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුබ යම් කෙනෙක් මේ ලෝකේ පණ තියෙන බව දැනගෙන මරීමේ චේතනාවෙන් යුක්තව විවිධ උපාය උපක්‍රම මෙවලම් භාවිතා කරගෙන තවත් කෙනෙකුගේ ජීවිතයක් තවත් සත්වයෙකුගේ ජීවිතයක් විනාශ කළොත් තොර කළොත් මරණයට පත් කළොත් ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා අල්පායුෂ වෙනවා අඩු කාලයෙන් මරණයට පත් වෙනවා යම් කිසි කෙනෙක් මේ ලෝකේ රෝගීව ඉන්න කෙනෙකුට බෙහෙත් තීර් දෙනවද? ආහාර පාන දෙනවද? පින්නතුනි ලෙඩ රෝග සුවපත් කරන්නට බෙහෙත් තීත් වලින් හරි ආහාර පාන වලින් හරි අවශ්‍ය දේ වලින් උදව් කරලා උපකාර කරලා රෝගී කෙනෙක් නිරෝගී කරනවද? බෙහෙත් ටිකක් ගන්නට මිල මුදල් ටිකක් දෙනවද? පින්නතුනි මහා සංඝරත්නයට ගිලම්පස පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ගිලම්පස පූජා කරනවද? මරණීයට කැපවෙච්ච කෙනෙක් මරණයෙන් මුදවනවද? දැල් වලට හසු වෙලා, උගුල් වලට හසු වෙලා, මදු වලට හසු වෙලා, රැහන් වලට හසු වෙලා මරණ බයෙන් පසු වෙන කෙනෙක් පින්නතනේ නිදහස උදා කරලා දෙනවද? ඒ උදවිය සංසාරයේ උපනපං ආත්මයක් ආත්මයක් පාසා දීර්ඝායුෂ ලබනවා දීර්ඝායුෂ ලබනවා සුබ තරුණිය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේ මට දේශනා කරන්න දිසන්ති භෝගෝතුම මනුසා අප්පාබාධා දිසන්ති භෝගෝතුම මනුසා බහුවාබාධා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර දෙනා ලදරු කාලේ රෝගී ළමා කාලේ රෝගයෙන් තරුණ කාලෙත් විවිධ රෝගයන්ගෙන් මැදි වියෙත් විවිධ ලෙඩ රෝගාබාධයන් වලට ලක් වෙලා ජීවිත කාලය පුරාම රෝගීව ජීවත් වෙන්නේ බුදුහාමුදුරුවනේ ළමා කාලෙත් ලදරු කාලෙත් තරුණ කාලෙත් මැදි වියෙත් කෙනෙක් රෝගී වෙද්දී මේ සමාජ ලෝකේ ජීවත් වෙන සමහර දෙනා පින්නතුනි කිසිම ලෙඩක් නැහැ. කිසිම රෝගයක් නැහැ. ඊ타මත්ම නිදුක් නිරෝගීව සුවපත්ව සමාජ ලෝකයේ ජීවත් වෙනවා. කෙසේ කෙනෙක් රෝගී වෙද්දී ඇයි මේ ලෝකේ තවත් කෙනෙක් නිරෝගී වෙන්නේ? අර සුබ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණයේ තරුණයේ යම් කිසි කෙනෙක් මේ ලෝකේ තවත් කෙනෙකුට තමන්ගේ අතෙන් පයින් හෝ දඬු මුගුරු වලින් හෝ අවි ආයුධ වලින් හෝ තවත් කෙනෙකුට පහර දෙනවා නම් තවත් කෙනෙකුට දඬුවම් දෙනවා නම් ඒ උදවිය ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා රෝගීන් වෙලා උපදිනවා. රෝගීන් වෙලා උපදිනවා. මේ ලෝකේ තවත් කෙනෙකුට කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවිහිංසාවෙන් යුක්තව උදව් කරනවද උපකාර කරනවද ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා පින්නතුනේ අර මම මුලින් සිහිපත් කරපු විදිහට රෝගීන් වෙච්ච අයට උදව් කරන උපකාර කරන මහා සංඝරත්නයට ගිලම්පස පූජා කරන බුදුරජාණන් වහන්සේ විශේෂ ගිලම්පස පූජාව පවත්වන ගිලුණුන්ට උපස්ථාන කරන උදව් කරන බෙහෙත් හේත් දෙන ඒ උදවිය උපනුපන් ආත්මයක් ආත්මයක් පාසා සංසාරේ නිරෝගී වූවන් වෙලා උත්පත්තිය ලබනවා අර තරුණයා අහනවා අර තරුණිය අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේ මට දේශනා කරන්න මේ ලෝකේ සමහර දෙනා දිසන්ති බෝ ගෝතම මනුස්සා දුබ්බවන්නා දිසන්ති බෝ ගෝතම මනුස්සා වන්නවන්තා බුදුහාමුදුරුවනේ මේ ලෝකේ සමහර දෙනා හරිම ලස්සනයි බලන්න බලන්න සිත් උපදිනවා ඉස්සරහින් බලලා බලලා පසු කරගෙන යනකොට ආපසුත් හැරිලා බලනවා. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නේ. ඊ타ත්ම සිත් ගන්නා සුළුයි. නෙත් දෙකට හරියට රසඳුනක් වගේ මේ ලෝකයේ කෙනෙක් ලස්සන වෙද්දී ඇයි මේ ලෝකයේ තවත් කෙනෙක් අවලස්සන වෙන්නේ අර සුබ තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නය පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන තරුණය යම් කිසි කෙනෙකුගේ සිතේ තරහව ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව පලිගැනීම මේ කියන ලාමක ක්ලේශ ධර්මියෝ යම් කිසි හදවතක පවතීද ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා දුර්වර්ණ වෙලා අවලස්සන වෙලා විරූපී වෙලා සංසාරේ උත්පත්ති ලැබනවා තරුණයේ යම් කිසි කෙනෙකුගේ සිතේ දයාව කරුණාව මෛත්‍රිය අවිහිංසාව ආදරය සෙනෙහස ලිංගතුකම මේවැනි උදාරතර මානවීය ධර්මියෝ යම් හදවතක පවදීද පවතීද ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා සුරූපීව ඊ타මත්ම ප්‍රසන්නව ප්‍රියමනාපව චවි වර්ණේ යුක්තව ආරෝහ පරිණාහුත්තුංග දේහදාරී ශරීරයන් වලින් යුක්තව සංසාරේ උත්පත්තිය ලබනවා සංසාරේ උත්පත්තිය ලබනවා අර තරුණයා අහනවා සුබ තරුණයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ එහෙනම් ඔබ වහන්සේ මට දේශනා කරන්න මේ ලෝකයේ සමහර දෙනා දිසන්ති භෝගෝතෝ මනුසා අපේ සක්කා දිසන්ති භෝගෝතෝ මනුසා මහේ සක්කා සමහර දෙනා මේ සමාජ ලෝකයේ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙනවා දූ දරුවෝ සහෝදර සහෝදරියෝ ඥාති හිතවතුන් මේ ආදී තමන් සමග තමන්ගේ දුකේදී සැපේදී තමන්ට පරිවාර සම්පත්තියෙන් අනුන වෙච්ච අයගොල්ලෝ මේ සමාජයේ දක්නට ලැබෙනවා. එහෙම සමාජ ලෝකයේ අතුල මේ සමාජයේ සමහර දෙනා බුදුහාමුදුරුවනේ තමන්ට කියලා දූ දරුවනේ සහෝදර සහෝදරියෝනේ ඥාති හිතවතුන්නේ තමන්ගේ දුක සතුට බෙදා ගන්න තමන්ට කියලා කා කවුරුවත් නැති හුදකලා ජීවිත ගත කරන මිනිස්සු මේ සමාජයේ දක්නට ලැබෙනවා. පරිවාර සම්පත්තියෙන් ආඩ්‍ය වෙච්ච මිනිස්සු සමාජයේ ජීවත් වෙද්දී ඇයි බුදුරජාණන් වහන්සේ කාත් කවුරුවත් නැති අසරණ වෙච්ච මිනිස්සු මේ සමාජයේ ජීවත් වෙන්නේ අර තරුණයා අහනවා බුදුහාමුදුරන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණේ සමහර දෙනා මේ ලෝකයේ ජීවත් වෙනවා. අනිත් අයට කවදාකවත් අනුන්ගේ දියුණුවක් දැකලා සතුටු වෙන්නේ නැහැ. අනුන්ගේ ජයග්‍රහණයක් දැකලා සතුටු වෙන්නේ නැහැ. අනුන්ගේ උසස් වීමක් දැකලා සතුටු වෙන්නේ නැහැ. අනුන්ගේ දියුණුවේදී අනුන්ගේ ජයග්‍රහණයේදී අනුන්ගේ උසස් වීම වලදී තවත් කෙනෙක් සතුටු වෙන වෙලාවේ ඒට ඊර්ෂ්‍යා කරනවා. ඒට ඊර්ෂ්‍යා කරනවා. එහෙම උදවිය උපනුපන් ආත්මයක් ආත්මයක් පාසා කාත් කවුරුවත් නැති හුදකලා ජීවිත බවට පත් වෙනවා. අනුන්ගේ දුක් අනුන්ගේ සතුටේදී සතුටු වෙන අනුන්ගේ දුකේදී දුක් වෙන තවත් කෙනෙකුගේ ජයග්‍රහණයකදී සතුටු වෙන අනුන්ගේ උසස් වීමකදී සතුටු වෙන උදවිය සංසාරයේ උපනුපං ආත්මයක් ආත්මයක් පාසා දූ දරුවන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඥාති හිතවතුන්ගෙන් පරිවාර සම්පත්තියෙන් ආද්‍ය වෙච්ච ජීවිත ගත කරනවා අර තරුණයා අහනවා සුබ තරුණයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ මේ සමාජ ලෝකයේ ජීවත් වෙනවා දෙසන්ති භෝගෝතුම මනුසා අප්ප භෝගා දිස්සන්ති භෝගෝතෝ මනුසා මහා භෝගා සමහර දෙනා බුදුහාමුදුරුවනේ ගෙවල් දොරවල් වලින් ඉඩ කඩන් වලින් යාන වාහන වලින් මිල මුදල් වලින් රන් රිදි මුතුමැණික් වලින් උපභෝග පරිභෝග වස්තුන් වලින් පරිපූර්ණ වෙච්ච ආද්‍ය වෙච්ච ඊ타මත්ම ධන කුමීරයන් විදිහට සමාජයේ සමහර දෙනා ජීවත් වෙනවා එහෙම ජීවත් වෙන අය අතර සමහර දෙන බුදුහාමුදුරුවනේ Tamanට කියලා කියක් දොරක් නේ මිල මුදලක් නේ යාන වාහන නේ බොහොම අන්ත අසරණව දිලින්දන් වශයෙන් සමාජයේ ජීවත් වෙනවා කෙනෙක් පොහසත් වෙද්දී ඇයි මේ ලෝකේ තවත් කෙනෙක් දුක්පත් වෙන්නේ අර සුබ තරුණයා බුදුරජාණන් වහන්සේගේ විමසන ප්‍රශ්නයෝ පින්නතනේ බුදුරජාණන් වහන්සේ අර සුබ තරුණයට දේශනා කරනවා තරුණය සංසාරයේ සැරිසරන විට යම් කිසි අයවලුන් අනිත් අයට දම්පැම් පූජා කරනවද අසරණ වෙච්ච උදවියට පන්සිල් රකින්න උදවියට අටසිල් රකින්න උදවියට නවාංග සීලය රකින්න උදවියට ගිහි දසසිල් රකින්න උදවියට සාමණේර ස්වාමින් වහන්සේලාට උපසපන් භික්ෂූන් වහන්සේලාට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආදී මාර්ග ඵලයන් වලට පත්වෙච්ච ආර්යයන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට ලෞතර තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා භෞතික සැප සම්පත් වලින් ආඩ්‍ය වෙච්ච ජීවිත ගෙවනවා මේ ලෝකේ දම්පැම් පූජා නොකරන උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා අසරණ වෙලා දිලින්දෝ වෙලා සංසාරේ උත්පත්තිය ලබනවා. අර තරුණිය අහනවා බුදුරජාණන් වහන්සේ මේ සමාජය තුල අපි පිළිගත්තත් නොපිළිගත්තත් මේ සමාජය තුල තියෙනවා උසස් කුල පහත් කුල කියලා ભેදයක්. දිසන්ති භෝගෝතම මනුස්සා උච්චා කුලීනා දෙසන්තිබෝ ගෝතම මනුස්සා නීචා කුලේනා කෙනෙක් බුදුහාමුදුරුවනේ උසස්සේ සම්මත කුලවල උපදිද්දී ඇයි තවත් කෙනෙක් මේ ලෝකේ පහත්යයි සම්මත කුලවල උපදින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය මේ ලෝකේ සිටිනවා වැඳිය යුතුයයි සම්මත උදවිය පිදිය යුතුයයි සම්මත උදවිය ගරුකල යුතුයයි සම්මත උදවිය තමන්ගේ දෙමාපියෝ, තමන්ගේ වැඩිහිටියෝ, තමන්ගේ ගුරුවරු, පන්සලේ ස්වාමින් වහන්සේලා මේ ආදී වැඳිය යුතු, පිදිය යුතු, ගරු කළ යුතු අයට යම් අය යම් කෙනෙක් ගරු කරයිද ඒ උදවිය ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා උසස්සේ සම්මත කුලවල උපදිනවා යම් කිසි කෙනෙක් වැඳිය යුතු කෙනෙකුට වඳින්නේ නැද්ද? පිදිය යුතු කෙනෙකුට පුදන්නේ නැද්ද? ගරුකල යුතු කෙනෙකුට ගරු කරන්නේ නැද්ද? ඒ උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා පාත්‍යය සම්මත කුලවල උපදිනවා. අර තරුණය බුදුරජාණන් වහන්සේගෙන් අවසාන ප්‍රශ්න දෙක විමසනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සමහර දෙනා බොහොම දැනුමින් අවබෝධයෙන් ප්‍රඥාවෙන් පාණ්ඩිත්වයෙන් උසස් වෙච්ච උදවිය මේ ලෝකේ ඉන්නවා මේ ලෝකේ ජීවත් වෙනවා කිසිම දැනුමක් අවබෝධයක් නොමැති උදවිය බුදුහාමුදුරුවනේ කෙනෙක් මේ ලෝකේ පඬිත වෙද්දී ඇයි මේ ලෝකේ තවත් කෙනෙක් මෝඩ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බෝසත් දරුවනේ සත්පුරුෂ පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තරුණය මේ ලෝකේ සිටිය යුතු දේ කියලා දෙයක් තියෙනවා. නොසිටිය යුතු දේ කියලා දෙයක් තියෙනවා. කිය යුතු දේ කියලා දෙයක් තියෙනවා. නොකිය යුතු දේ කියලා දෙයක් තියෙනවා. කළ යුතු දේ කියලා දෙයක් තියෙනවා. නොකළ යුතු දේ කියලා දෙයක් තියෙනවා. තමන් සිටිය යුත්තේ තමන්ට මෙලොව යහපත පිණිස හේතු වෙන දේවල් තමන්ට පරලොව යහපත පිණිස හේතු වෙන දේවල් අනුන්ට මෙලොව යහපත ඇති වෙන දේවල් අනුන්ගේ පරලොව යහපත ඇති වෙන දේවල් තමන් කතා කළ යුත්තේ තමන්ට මෙලොව යහපත ඇති වෙන දේ තමන්ට පරලොව යහපත ඇති වෙන දේ අනුන්ට මෙලොව යහපත ඇති වෙන දේ අනුන්ට පරලොව යහපත ඇති වෙන දේ තමන් කළ යුත්තේ තමන්ට මෙලොව යහපත ඇති වෙන දේ තමන්ට පරලොව යහපත ඇති වෙන දේ අනුන්ට මෙලොව යහපත ඇති වෙන දේ අනුන්ට පරලොව යහපත ඇති වෙන දේ කල යුත්ත නොකල යුත්ත කිය යුත්ත නොකිය යුත්ත සිටිය යුත්ත නොසිටිය යුත්ත වෙන් කරලා හඳුනා ගැනීමට හැකි උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා පඬිතිය වෙලා උපදිනවා ඒ වෙන් කර ගැනීමට නොහැකි උදවිය උපනුපං ආත්මයක් ආත්මයක් පාසා පින්නතුනේ දුක් ප්‍රාඥයන් වෙලා එහෙම නැත්නම් මෝඩයන් වෙලා මේ සංසාරයේ උත්පත්තිය ලැබනවා. ඒ නිසා මේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකේ මහා කම්ම විභංග සූත්‍ර, චුල්ල කම්ම විභංග සූත්‍ර තුලින් අපට ගෙනහැර දක්වනවා මේ ජීවිතය තුල අපි සිද්ධ කරගත යුතු කුසල ධර්මයන් කිබඳුද කියලා මේ ධර්ම දේශනාව තුළ ඔබ පැහැදිලිව හඳුනා ගන්නට යෙදුනා මේ ජීවිතය තුළ අපි කුසල ධර්මය රැස් කරගත යුතුයි, සිද්ධ කරගත යුතුයි. ඒ කුසල ධර්මයන් සිද්ධ කර ගැනීම තුළින් පමණයි තථාගත ධර්මයට අනුව සංසාර ගමන කෙටි කරගන්නට අවකාශය උදා වෙන්නේ. මෙලොව සැනසෙල්ල උදා කරගන්නට හැකියාව උදා වෙන්නේ. එනිසා ඒ බව හොඳින් තහවුරු කරගෙන මේ පින්වත් පිරිස ඊ타මත්ම සාවධානයේ යුක්තව මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා. මේ උතුම් ධර්ම දේශනාව තුළින් ජනිත වන සියලු ආනිසංස ධර්මයෝ ඔබ හැම දිනාටම අත් වේවා අනුමෝදන් වේවා සත්තු ආකාසත්තා ජබුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං ආකාසත්තා චබුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති සාදු සාදු සාදු සූත්‍ර පිටකේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයේ මහා කම්ම විභංග සූත්‍රයේ ඇසුරෙන් එම උතුම් ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ රත්මලාන පරම ධම්මචේතිය මහා පිරිවෙන් පරිවේනාධිපති කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් කෘත්‍යාධිකාරී පරිවේනාධිපති සංගමයේ ගරුලේකම් ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජනීය කරම්බන් කුලමේ සිරි ධම්ම සාමිපාදයන්න් වහන්සේ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට මෙම ගෞතම බුදුසසුනේදීම උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වීම පිණිස මෙම උතුම් වූ ධර්මානුශාසනාවේ කුසල බලය හේතු වාසනා වේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිර ජීවනයේ සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදේ සහ සියලු දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවයි අපි සාදුනාද නංවා ආශිර්වාද කරමු සාදු සාදු සාදු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ඔස්සේ දිනපතාම පෙරවරු 8ටත්